තෙරුවන් සරණයි. කර්මස්ථාන ප්‍රදීපය කියන්නේ කල්යාණ යෝගාසම සංස්ථාව විසින් නිකුත් කළ ඊට උසස් ග්‍රන්ථයක්. මේකට පෙරවදන දීලා තියෙන්නේ නාවිනය රේදම මහස්තවිරයන් වහන්සේ. මේකේ හඳුන්වාලීම තුල ගොඩක් කාරණා තියෙනවා. ඊට පස්සේ සම්පාදකවරුන් විසින් භාවනා උපදේශ පත්‍රිකා 20ක් සපයලා තිනවා. ඒ 20 මම තීරණය කළා ඒ තියෙන ආකාරයෙන් කියවන්නට එතෙන්දී අවශ්‍ය වුණොත් පෙළේ තියෙන කරුණක් ඉදිරිපත් කරනවා අවශ්‍ය වුණොත් මගේ අදහසක් ඡේදෙන් ඡේදේ ඉදිරිපත් කරනවා මොකද සමහර තැන්වල නොතේරෙන වචන තිබ්බොත් ඒවා පැහැදිලි කරගන්න අවශ්‍ය නිසා මම දැන් මේ කොටස කියවනවා ශ්‍රී කල්යාණ යෝගාසන සංස්ථාව භාවනා උපදේශ පත්‍රිකා අංක 1 පරමාර්ථය මෙහිදී ඡේද තුනක් තියෙනවා ඒ ඡේද තුනේ මූලිකව සඳහන් වෙන්නේ මේ පොත ලිවීමට සිදු වූ පරමාර්ථයයි කෙලින්ම කාරණාවට යොමු වීමට අවශ්‍ය නිසා මම ඒකේ අංක දෙක භාවනා කළ යුත්තේ කුමකටද කියන කාරණේ ඉඳන් කියවන්න පටන් ගන්නවා. භාවනා කළ යුත්තේ කුමකටද? යම් භික්කවේ සන්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය කතංගෝ තං මයා ඒතානි භික්කවේ රුක්ක මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ක්වායත භික්කවේ මා පමාදත්ත මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත අයං වූ අම්හාකං අනුශාසනීති මහණෙනි ශ්‍රාවකයන් කෙරෙහි හිතවත් වූ අනුකම්පා සහගත වූ ශාස්ත්‍රූවරයෙකු විසින් අනුකම්පාවෙන් යමක් කළ යුතුයද එය මවිසින් ඔබට කරන ලද්දේය. මෙන්න මහණෙනි ගස් මුල් මෙන්න හිස් ගෙවල් භාවනා වඩව්. මහණෙනි පමා නොවව්. පසුව විපිලිසර නොවව්. මේ ඔබට අපගේ අනුශාසනාවයි. කරුණාවන්ත පියතුමෙකු තම දයාබර දරුවන් අමතා බලවත් අනුකම්පාවෙන් කරන අර්ථදායක අවවාදයක් බඳු මේ උදාර බුදුවදන සෑම බුද්ධ ශ්‍රාවකයෙකුගේම හද ගැබෙහි රන් අකුරෙන් ලියවි තිබිය යුතු නිරන්තරයෙන් සිහිපත් විය යුතු මහාර්ග අනුශාසනාවකි බුද්ධ ශාසනයේ සාරය කිමෙක්ද මහා කරුණිකයාණන් වහන්සේ තම සව්වන් කෙරෙන් අපේක්ෂා කරන එකම දේ කිමෙක්ද යනු මේ ਸਰවඥ වාසිතේ තුලින් අපට මොනවට ප්‍රකට වෙයි? සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් හෝ අටාසංඛ්‍ය කල්පලක්ෂයක් හෝ සෝලසාසංඛ්‍ය කල්පලක්ෂයක් හෝ තරම් අති දීර්ඝ කාලයක් මුළුල්ලේ සමතිස් පෙරුම් දම් පුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළවන්නේ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් ලොවට ප්‍රකට කොට අපමණ ලෝ සතුනට සිත සැලසීම පිණිසය. ඒ කරුණු දෙක නම් දුක හා දුකින් මිදීමය. මේ ජීවිතයේහි මුළු මහත් භවයේහි සංසාර ගමනේහි ඇති භයානක අර්ථ ශූන්‍ය පීඩාකාරී ස්වභාවය නම් දුකය. ඒ දුකෙන් මිදීමේ ඍජු ප්‍රතිපත්තිය නම් භාවනාවය අපගේ අමාමෑණීන් වහන්සේ මෙතරම් අවධාරණාත්මකව අප භාවනාවට යොමු කරවා වදාළේ මහා කරුණාවෙන්මය. ඉදින් අපි ඒ මහා වීරයාණන් වහන්සේ අපගේ අසහාය ශාස්ත්‍රූන් වහන්සේ ලෙසින් පිළිගන්නෙමු. නම් ඒ අසම සම මහෞත්තමයාණන් වහන්සේ බැතිසිතින් සරණ යන්නෙමු නම් උන්වහන්සේගේ මේ කාරුණික ඕදන හිස් මුදුනින් පිළිගත යුත්තේම නොවේද දුකත් දුකින් මිදීමත් ਸਰව සම්පූර්ණයෙන් ප්‍රකට කරන ਸਰවඥ ශාසනයක් ලොව පහළවන්නේ ඊටාම කලාතුරකිනි එවන් පරම දුර්ලභ ශාසනයක් ලොව ජීවමානව පවතිද්දී වුවද එය හමු කර ගැනීමට තරම් වාසනාවක් ලැබෙන්නේ අනන්ත සත්වයන් අතුරින් ඊ타ත්ම ටික දෙනෙකුටය සතර අපායේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල වසන අප්‍රමාණ සත්වයෝ පසක සිටිත්වා සෑම කල්හිම සම්බුද්ධ ශාසනයේ බිහිවන්නා වූ මුල් බැස ගන්නා වූ මේ මනුෂ්‍ය ලෝකයේහි අදවසන්නා වූ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මිනිසයන්ගෙන් පිරිසිදු බුදු සසුන අසන්නට දකින්නට ජීවිතයට සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ලැබී ඇත්තේ කීයෙන් කී දෙනාටද? අද බුදුදහම නමින් ලෝකෙහි වැඩි වශයෙන් ප්‍රචලිතව පවතින්නේ නිර්මල බුදුදහමින් බොහෝ සෙයින් දුරස් වූ ඇතැම් විට සර්වඥ භාසිතේට ඉඳුරාම පටහැනි වූ සංකර ඉගැන්වීම් සමූහයකි. එබැවින් අපට පිරිසිදු බුදුසසුන සම්මුඛ වී ඇති මේ අති දුර්ලභ අවස්ථාවේ අගය වචනයෙන් කියා නිම කළ නොහැකිය. අද අපට ස්වාක්ඛාත සද්ධර්මයේ අසන්නට දකින්නට ක්‍රියාවේ යොදන්නට ස්වර්ණමය අවස්ථාවක් උදා වී තිබේ. අපට නිවැරදි මඟ පෙන්වා දීමට සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ ජීවමානව වැඩ සිටිති. එහෙයින් මේ දුර්ලභ ෂණ සම්පත්තිය ඉක්ම යා නොදී අප්‍රමාදීව ඉන් නිසිඵල ගත යුතු බවට භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන් කළ අනුශාසනය අප සිත්හි සෑම විටම කාවැදී තිබිය යුතුය. හිස ගිනිගත්තෙක් හෝ හැඳි වස්ත්‍රයේ ගිනිගත්තෙක් හෝ ඒ ගින්න නිවා ගැනීමට කොතරම්නම් උනන්දුවකින් ක්‍රියා කරන්නේද ඊටත් වඩා ඕනෑකමකින් ධර්මය අවබෝධ කොටගෙන දුකින් මිදීම සඳහා අප්‍රමාදීව ක්‍රියා කරන ලෙස ලෝකනාථයන් වහන්සේ අපට අවවාද කළසේක. එසේ නොකළහොත් නැවත නැවතත් සසර දුකෙහිම ගිලෙමින් අපට පසුතැවෙන්නට සිදුවන බවද පෙන්වා දුන්සේක. මිරිඟුවක් හඹා යන්නවුන් මෙන් අනිත්‍ය වූ සැපයක් අයිති කර ගැනීම පිණිස භවෙන් භවයට නොනෑවති සැරිසරන අපි දුකින් දුකටම පත්වෙමු අප සොයන ඒ ලෞකික සැපය සුඛ වේදනාව ඉපදී නැවත නැති වී යයි ඉන් දුක හටගනී නැවත නැවතත් ඒ සැපය ළඟා කර ගැනීමට අපි තව තවත් දුක් විඳිමු ඒ ක්‍රියාවලියේදී අප සිදු කරන අකුසලයන්ගේ කටුක විපාක විඳිමින් දුකම උරුම කරගනිමු අප පතන ඒ తాවකාලික සැපය වුවද නොලැබී යාමෙන්ද අපි දුකටපත් වෙමු. දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල ඇති සැපයද මේ තත්වයෙන් මිදී නැත. හැම ලෞකික සැපයක්ම අනිත්‍යයි. ඒ නිසාම දුකයි. ඒ නිසාම අනාත්මයි. මේ හිස් සැපයක් සොයා විහිසෙන්නේ කවුද? අවිද්‍යාවෙන් මෙහෙවනු ලබන තණ්හාවෙන් දැඩිව ග්‍රහණය කරනු ලබන නාම රූප ධර්ම සංතතියක් මිස මමයයි ගත හැකි සත්වයේක් පුද්ගලයෙක් ආත්මයක් නොවේ. සැප විඳින්නා වූ කෙනෙක් මේ පංචස්කන්ධය තුල නැත්නම් මේ සංසාර ගමන එකම භයානක ශෝකජනක අර්ථ විරහිත විහිළුවක් නොවේද සංසාරයේ නියම දුක නම් මෙයයි කවර භවයක සිටියත් මේ භයානක දුක අඩු වැඩි වශයෙන් නොකඩවා ක්‍රියාත්මක වෙන ආකාරයේ තේරුම් ගත යුතු වෙයි. ඒ පිළිබඳ සම්පූර්ණයෙන්ම කලකිරිය යුතු වෙයි. මුළු මහත් භවයේහි අන්තර්ගත සියලු නාම රූප සංස්කාරයන් කෙරෙහි වන ඇල්ම බිඳකදු ඉතිරි නොකොට අත්හැර දමා උපේක්ෂක විය යුතු වෙයි. සියලු සංස්කාරයන් කෙරෙහි සිත මිදී අසංකත නිර්වාණ ධාතුව සාක්ෂාත් කරමින් පරම ශාන්තියට පත්විය හැකිවන්නේ එවිටය මේ භාරදූර කාර්යය සාර්ථකව ඉටු කළ හැකි එකම මාර්ගය භාවනාවය අනිකුත් සෑම කුසලයක්ම කළ යුතුව ඇත්තේ මේ භාවනාවට රුකුල් දෙනු පිණිසමය භාවනාව යනු සිත වැඩිමය අනාදිමත් සංසාරයේදී අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව අවිද්‍යාව, තණ්හාව, මානය, දිට්ඨිය, දෝෂය යනාදී කෙලෙස් දියුණුවන අන්දමින් සිත් පරපුර පැවැත්වීම නිසා අපේ සිත අද බොහෝ සෙයින් කෙලෙසුන්ටම යට වී කෙලෙස් පුරුදු වලට ඇබ්බැහි වී අතිශයින් දූෂිත දුගඳ හමන අපවිත්‍ර අන්ධකාර දුර්වල තත්වයක පවතී වරින් වර කුසලයේ සිතෙහි මතුවද එය දිගට පවත්වාගෙන යාමට තරම් භාවිත ශක්තියක් නැති බැවින් නැවත නැවත කෙලෙස්ම හිස ඔසවයි. සිතෙහි කෙලෙස් මුල් බැසගෙන තිබෙන තුරුම අපි දුකෙහි ඒකාන්ත උරුමකාරයෝ වන්නෙමු. සංසාර ගමන නොසෙඳී පවත්වමින් අප දුකෙහිම රැඳී සිටින්නේ අවිජ්ජාව හා තණ්හාව ප්‍රමුඛ කෙලෙසුන් නිසාය. එහෙත් මේ తත්වය අපේ සිතට නොඇටහෙන්නේ ඇත්ත දැකිය හැකි නුවණ සම්මාදිට්ඨිය සිතෙහි නැති බැවිනි. අපි සත්‍ය සත්‍ය ලෙසින්ද අසත්‍ය අසත්‍ය ලෙසින්ද වරදවාගෙන සිටිමු. දුකම සැප ලෙස බදාගෙන දුකෙහිම ගැලී සිටිමු. මේ අවාසනාවන්ත තත්වයෙන් මිදීමට නම් සිත විසින්ම සත්‍යය දැකිය යුතු වෙයි. කෙලෙසුන්ගෙන් වැසුණු සිතකට ඇත්ත දැකිය නොහැකිය. එහෙයින් කෙමෙන් කෙමෙන් සිතෙහි ඇටුවන් බැසගත් කෙලෙසුන්ගේ බලය බිඳිය යුතුය. කෙලෙස් පුරුදු වලින් සිත මුදවා ගනිමින් කුසලය සිතට පුරුදු කළ යුතුය. බෝධිපාක්ෂික ධර්මයන් සිතෙහි වගා කරගත යුතුය. මේ අයුරින් ක්‍රමානුකූලව සිත වැඩිම භාවනාව නමින් හඳුන්වනු ලැබේ. මෙසේ සිත දියුණු කරගනිමින් චතුරාර්ය සත්‍යයන් ප්‍රකට කොටගෙන සියලු දුකින් මිදීම බෞද්ධ භාවනාවෙහි ප්‍රමුඛ අරමුණ වුවද භාවනාව හුරු කරගත් තරමට සිතෙහි සැනසීමද වැඩෙනු ඇත. ආසාව තරහ ආදී කෙලෙස් තුනී වීමෙන් එදිනෙදා ජීවිතයට ලැබෙන සහනය කිව නොහැකි තරම්ය. ජීවිතයේ සෑම ප්‍රශ්නයකටම උපේක්ෂාවෙන් යුක්තව සාර්ථකව මුහුණදිය හැකි ශක්තිය භාවනාවෙන් ළඟා කර දෙයි. බාහිර වශයෙන් පෙළඹෙන පීඩා, විපත් ආදියෙන්ද බොහෝ දුරට ආරක්ෂාව සැලසෙයි. සති සමාධි වැඩිවීමෙන් ඉගෙනීම්, බණ කීම් ආදී කුදුමහත් කටයුතු වඩාත් හොඳින් කර ගැනීමට හැකි වෙයි. භාවිත සිතක් ඇති යෝගාවචරයාගේ ජීවිතය බෙහෙවින් සැහැල්ලුය, චාම්‍ය, ඍජුය, තෘප්තිමත්ය, ශාන්තය, ආලෝකවත්ය, ආදර්ශ සම්පන්නය. අභිනව සැනසීමෙන් යුතුව මරණයටද මුහුණ දීමට ඔහුට හැකි වෙයි. මේ ආදී අනේකවිධ ආනිසංස රාශියක් භාවනාවෙන් මෙලවදීම අත්පත් කරගත හැකි වන්නේය. තවද භාවනාවෙන් ජනිතවන අති ප්‍රබල කුසල ශක්තිය නිසා පරලවද ඒකාන්තයෙන් වාසනාවන්ත වන්නේය. සත්‍ය తත්වයේ මෙසේ වුවද ඇතැම් සාවද්‍ය මත දෘෂ්ටි නිසා සමහරෙකු භාවනාව පිළිබඳ මන්දෝත්සාහීව සිටිනු දැකීම සංවේගජනකය. ජීවිතයේ මෙපමණ සැප විඳිය හැකිව තිබියදී ඒ සියල්ල පසෙකට කොට භාවනා කිරීම මෝඩකමකි ඇතැම් වූ භාවනාවට හා යෝගාවචරයනට සිනහ වෙති. භාවනා කිරීමෙන් පිස්සු වැටෙති අයෙකු අනුන්ද බියගන්වති. මේ කාලේ භාවනා කිරීමෙන් ප්‍රතිඵල ලැබිය නොහැක. දානය හා සීලය පුරමින් සිටීම සෑහි. ඕනෑනම් මෛත්‍රී භාවනාව වැනි කමටහනක් සුළුවෙන් වැඩුවාට කම් නැත. යනුවෙන් කෙනෙක් අනුශාසනා කරති. නිසි පරිදි කර්මස්ථාන දීමට දක්ෂ කර්මස්ථානාචාරිවරුන්ද අද නැතැයි ඇතැම්හූ කියති. තවත් කලක් දෙව් මිනිස් සැප විඳීමට බලාපොරොත්තු වන හේයින් භාවනා කළහොත් ඉක්මනින් නිවන් දකිති භාවනා නොකර සිටින්නෝද වෙති. ජීවිතේ නොයෙක් වැඩ කටයුතු වලින් පිරී තිබෙන නිසා අපට භාවනා කරන්නට වේලාවක් නැතයයි සමහරෙක් කියති. භාවනාව මහලුවියටපත් හෝ ඉදිරි ජීවිතයකට හෝ කල් දමා දැන් ප්‍රමාදයේ වැටී සිටින්නෝද වෙති. අපට මොන භාවනාවක්ද හොඳින් කාබී ජීවිතයේ සැපසේ ගත කරන්නට තිබෙනවා නම් ඇතැයි ඇතැමෙක් පවසති. භාවනාවක් නොකරම අපට භාවනා කරන්නට බැරියයි සිතන්නෝද සිටිති. මහ සමුදිරෙහි වැටී අතරමංව පිහිනන්නෙකු ඉදිරියට හමු වූ ඔරුව ඉවතට තල්ලු කරන්නාක් මෙන් තමන්ගේම පෙර වාසනාව නිසා අද ලැබී ඇති මේ වටිනා ෂණ සම්පත්තිය ඉවත දමන මෝහු අනුකම්පාවට ලක්විය යුත්තාහ. මතු සුදුසු අවස්ථාවන්හිදී මෙබඳු දුර්මත පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමු. ධ්‍යාන මාර්ගඵල සැබවින්ම පසක් කරන්නෝ අදත් ගිහි පැවිදි දෙපිරිස අතරම වෙති. එහෙයින් ඇතැමෙක් තරමක් දුරට භාවනා කොට ලද සුළු ඵලයකින් පුලා වී Taman විසින් භාවනාව සම්පූර්ණ කරගන්නා ලදැයි සෑහීමකට පත්ව නතර වෙති. ඇතැම් විට අනුන්ටද උපදෙස් දෙමින් අන්‍යයන්ද ඒ තත්වයටම හෙළති. ඔවුන් අතරින් සමහරෙක් නිවැරදි උපදෙස් ලැබුණු විට තම වරද තේරුම්ගෙන නැවත නියම මගට බසිති. සමහරෙක් තම මතේ දැඩි දෘෂ්ටියක් කරගනිමින් සත්පුරුෂයන්ගේ බසටද කන් නොදෙති. මේවනාහි තමන්ගේත් අනුන්ගේත් දෙලවම පිරිහීම පිණිස හේතුවන්නකි. ඇතැම් දෙනෙක් භාවනාවට වීරිය වඩා ප්‍රමාණවත් ප්‍රතිඵලයක් නොලැබී යාමෙන් අධෛර්යයට පත්ව භාවනාව අත්හැර දමති. මොවුන් විසින් කල්යාණ මිත්‍රයන් වෙතින් නිවැරදි උපදෙස් ලබාගෙන තම අඩුපාඩුකම් සපුරා ගනිමින් නැවත නැවත වීරිය වැඩිය යුතුය. පෙර සසර බොහෝ දුරට සිත වඩා පුරුදු පින්වතුන් හට මේ ජීවිතයේදී පහසුවෙන් භාවනාව දියුණු කරගත හැකිවන අතර එබඳු උපනිශ්‍රය සම්පත්තියක් නොමැති අයෙකුට සිත දමනය කර ගැනීමට බොහෝ මහන්සි වීමට සිදුවනු ඇත. නිවැරදිව වඩන භාවනාව කිසිදාක අපතේ නොයනු ඇත. කල්ගත වීමුත් ප්‍රතිඵලගෙන දෙනු ඇත. උපතින්ම ලද යම් යම් අඩුපාඩුකම් නිසා හෝ බලවත් අකුසල කර්ම ශක්තියක් මතුවීම නිසා හෝ භාවනාව සාර්ථක කරගත නොහැකි අයද සිටිති. ඔවුන් හටද තම ශක්ති ප්‍රමාණයෙන් වර්තමානයේදී කරගන්නා භාවනාව අනාගතයේදී ඒ කාන්තයෙන් පිහිටවනු ඇත. වීරියවන්ත නුවනැත්තාහට ගිලන්වීම් බාහිර උපද්‍රව ආදියද තම භාවනාව දියුණු කර ගැනීම පිණිසම යොදාගත හැකි වෙයි. මොහොතින් මොහොත දිනෙන් දින අපේ ජීවිතය ගෙවි ගෙවි යමින් මරණය කරා ඇදෙන්නේය. මාරයා තැනක් වේලාවක් උපක්‍රමයක් වයසක් බලසම්පන්න බවක් නොතකයි. කවර මොහොතක හෝ කවර ආකාරයකින් හෝ අපේ මරණය සිදුවිය හැකිය. සංසාරයේදී නැවත නැවත මරණයට පත්වන්නට වීමේ මහා දුකින් අත්මිදීම පිණිස අපේ සම්පූර්ණ ශක්තිය යෙදවිය යුතු නොවේද? මරණයටපත් වෙන තුරුම මේ ජීවිතයේ මුළුල්ලෙහි අපට විඳින්නට සිදුවන ලෙඩ ජරා ජීවිතයේ පැවැත්වීමේ දුක, බලාපොරොත්තු කඩවීමේ දුක ආදී කායික මානසික මහා දුක්ගොඩ කෙසේනම් ප්‍රමාණ කළ හැකිකේද? එහෙයින් අනාගත සංසාරයේදී නැවත නැවත බිබඳු නැත මීටත් වඩා දරුණු මහා දුක් විඳින්නට සිදුවීමේ පරම අවාසනාවෙන් ගැලවීම පිණිස අපේ මුළු ජීවිතේම කැපකිරීම යුක්ති යුක්ත නොවන්නේද? අපේ මේ ජීවිතයේදී කරන්නට මීට වඩා ලොකු දෙයක් උතුම් දෙයක් අපට ඇත්තේ නැත භයානක සංසාර දුක්ඛයෙන් විමුක්තිය ලැබීම උදෙසා අපේ සිත කෙලිසුන්ගෙන් නිදහස් කර ගැනීම පිණිස පරම ශාන්ත අමා මහ නිවන් සුවය වෙනුවෙන් අප ලද මේ අගනාක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් අපේ ජීවිතයේ එකම භාවනාවක් බවට පත් කර ගැනීම අත්‍යන්තයෙන්ම යෝග්‍ය වන්නේය. මේ සඳහා අපේ මෙහෙවන අප දිරිමත් කරන අපට පණපවන සූත්‍ර පිටකය ආදී පැතිරී ඇති විචිත්‍ර බුද්ධානුශාසනයන් අතුරින් සුත්ත නිපාතයෙහි සංග්‍රහ වී තිබෙන මේ සම්බුදු ඕදනද සිත්හි මනවින් දරා ගැනීම යහපති. උට්ඨහත නිසීදත කෝ අත්තෝ සුපිතේනවෝ ආතුරානංහිකා නිද්දා සල්ලවිද්ධාන රුප්පතම් උට්ඨහත නිසීදත දල්හ සික්ඛත සන්තියා අලස බැවින් නැගී සිටියු. භාවනාව සඳහා පළගත් බැඳ හිඳ ගනිව්. ඔබට නින්දෙන් කවර අර්ථයක්ද? හුලින් විදිනාලදුව පීඩා විඳින ගිලනුන්ට කවර නින්දක්ද? නැගිටියු. හිඳ ගනිව්. නිර්වාණ ශාන්තිය පිණිස දැඩි ලෙස පුහුණු වේව්. භාවනාව පිළිබඳ පූර්වක්‍ෘත්‍යයන් අඩංගු වන මූලික උපදේශ මාලාව මීළඟ පත්‍රිකාවෙහි සඳහන් වනු ඇත. 1987 10වෙනි මාස 6 වෙනිදාය. එතකොට මේ පළවෙනි පත්‍රිකාවේ ගොඩක් කරුණු තියෙනවා. වීරිය ඇති කර ගැනීම පිණිස ඒ වගේම භාවනාවට පිවිසීම පිණිස භාග්‍යතුන් වහන්සේගේ අවවාද අවවාදයක් සඳහන් වුණා. ඒ වගේම භාවනාව යනු කුමක්ද කියන කාරණේ සඳහන් වුණා. ඒ වගේම මේ උදේට උදේට අහන්න හොඳ ගාතාවකුත් තියෙනවා අන්තිමට. ඒකත් ඊටා හොඳ දෙයක්. ඉතින් ඔබට මේ පොතෙහි සඳහන් මෙම කාරණා ගෞරවයෙන් දරාගෙන නිවන් මඟ පුරුදු කිරීමට වාසනාව උදා වේවා. තෙරුවන් සරණයි.